එමනම් අද දවසෙත් අපි මම හිතන්නේ වෙන කවුරුත් ප්‍රශ්න අහන්නත් නැති නිසා එහෙනම් ධර්ම සාකච්ඡා කාල වේලාවත් නිම වෙන නිසා අපි නිමා කරමු. අද දවසෙත් අපේ සීල පාරමිතාව සම්බන්ධව හෝ ප්‍රයෝජනවත් කරුණු කතා කළා. ඒ වගේම ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ දෙනා අදහස් දැක්වුවා ප්‍රශ්න මතු කළා. ඒ හැම දෙයකින්ම මේ ධර්ම ප්‍රගුණ කරන්නට මඟ පැහැදිලි කරගන්නට තවත් ලොකු සහයෝගයක් අනුබලයක් ලැබුණා. ඉතින් මම හිතන්නේ අපි මේ ධර්ම සාකච්ඡාව අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේ අපිත් ගොඩාක් සතුටින් මේක කරන්නේ ඒ මොකද ඒ නැවත නැවත සාකච්ඡා කරද්දී අපේ මනසත් අවදි කරගන්න ඒක හේතුවක් වෙනවා ඒ කරුණු අපි අනිත් අයට කියා දෙනකොට අපේ මනසෙත් නැවත නැවත ස්පර්ශ වෙනවා අපිත් ඒවා ගැන ගැඹුරට හිතන්න වෙනවා කල්පනා කරන්න වෙනවා සමහර වෙලාවට ඊට කලින් ඒ පිළිබඳව හිතලා කල්පනා කරලා නැති බොහෝ දේවල් අපට අලුතෙන් එහෙම සිතද්දී වටහා ගන්නට අවස්ථා සැලසෙනවා ඉතින් අනිත් අයටත් මේ අවස්ථාව ප්‍රයෝජනවත් වෙනවා ඒ වගේම ගොඩක් තැන්වලදී සාකච්ඡාවක් කරනවා කිව්වට හැමෝගෙම අදහස් එකතු වෙනවා අඩුයි ප්‍රශ්න අහනවා විතරයි. ඉතින් අපි මේ සාකච්ඡාවේදී අනිත් අයගේ අදහස් ප්‍රශ්න මේ සියල්ලක් එකතු කරගෙන අපි කතා බහ කරනවා. ඉතින් මම හිතන්නේ ඒක හැම දිනාටම ප්‍රයෝජනවත් වෙනවායි කියලා. එහෙමනම් අද දවසේත් අපි සාකච්ඡාව තුලින් ධර්ම ශ්‍රවණය තුලින් ජනිත කරගත් සියලු කුසල් ඔබ අප සියලු දෙනාගේම ප්‍රඥාව දියුණු වීම පිණිස විශේෂයෙන් උපකාර වේවා. තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ සියලු කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකක් ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපුව ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා දානමේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු ආසනා වේවා සාදු සාදු සාදු අවසරයි